එහෙම නැත්නම් අපිට තේරෙනවා අපි කොච්චරක් ඉස්සරහද ඉන්නේ කියන එක. ඉතින් ඒක සඳහා මේ ඉදිරිපත් කරන තර්කණය ඉදිරිපත් කරන මේ විකාශය බොහොම පැහැදිලිවම තේරුම් අරගන්න ඕනේ. මොකද මේක සර්වඥ භාෂිතයක්. ඒකට සර්වඥන් වහන්සේට මඟ පෙන්වනවා කියලා නැත්නම් ප්‍රශ්නෙට තුඩුව ලබා දෙන්නේ ආනන්ද මහ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒකෙදී ආනන්ද සර්වචන් වහන්සේ මතක් කරනවා ආනන්ද ආනන්ද අහපු විදියත් හරි මානසිකාර්ය පවත්වපොත් හරි ධාර්මයේ හිටපොත් හරි මම බොහෝ වෙලාවට ඉන්නේ මේ ශුන්්‍යත විහරණයෙන් තමයි. එදත් එහෙමයි එදාම කියන වෙලාවටත් එහෙමයි දැන්ටත් එහෙමයි කියලා. කියලා ප්‍රශ්නය සාධාරණීකරණය කරලා ඊට පස්සේ ਸਰවඥ කෘත්‍ය පටන් අරගන්නවා. ඒක කියලා දෙනවා මේ අපි වගේ අවුරුදු 10 ගානකට පස්සේ හැතැම්ම 10 ගානක් එහා ඉපදිච්ච කෙනෙකුට ඒක සරුවච්චන් වහන්සේට විතරයි පුළුවන් ආනන්දහමගේ විතරයි තේරෙන්නේ අපිට තේරෙන්නේ නැහැ කියලා අපි අතර බුදුහාමුදුරන් සහ අපි අතර ලොකු වෙනසක් ඇති කරගන්නවා වෙනුවට නෑ මේක යම් යම් කොටස් අපිටත් ස්පර්ශ කරන්න පුළුවන් අපි දැනටම ස්පර්ශ කරලා තියෙනවා අන්න ඒ පිළිවෙල. ඒකට කියන්නේ පටිපදා කිය. පටිපදා කියන්නේ මේ කෘත්‍ය සිද්ධ වෙන්නේ එක රැයින් එක සිද්ධියකින් නෙවෙයි. සිද්ධි වැටකින්. හැබැයි ඒ හැම සිද්ධියක්ම හරියට ලයින් වෙනවයි කියලා කියන්නේ. එකින් එකට එකින් එකට එකින් එකට යන්න ඕන. කොතනක හරි කර වුණොත් ඉතින් ඒ ශක්තිය පිටපයින්. ඉතින් ඒ ඇලයින්මන්ට් එක එතන එකලස මනසට විතරයි තේරෙන්නේ. කයට වචනෙට තේරෙන්නේ නැහැ. ඒක එකලස් වුණාට පස්සේ තමයි වචනයයි කයයි හැදෙන්න පටන් අරගන්නේ. ඉතින් ඒක ඔය කියන එකලස අපිට මේ ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගත්ත තර්කණෙත් නැහැ. ඒක සරුවච්චන් වහන්සේගේ එකලසක්. ඉතින් ඒක සඳහා භාවනා කරන අපේ මේ වෙනකොට සෑහෙන කැපකිරීමක් කරලා තියෙනවා. ඒ වගේම අපි සෑහෙන දුරට පොට්ට chance එකකින් හරි මේ වගේ සමහරක් සමහරක් පුරුක් එකලස් කරගන්නක් තියෙනවා. මේකේ පෙන්නනවා පද්ධතියම. ඉතින් ඒක සඳහා අපිට සාමූහිකව කරන දෙයක් නැහැ. අපිට කරන්න තියෙන්නේ පුද්ගලිකව මේක තේරුම් අරගෙන හරි ගන්නට මේක පෙළ ගස්ස ගන්න එකයි තියෙන්නේ. ඉතින් ඒක එක විදියකට පොට්ට chance එකක් වගේ තමයි. නමුත් අපි මේ වෙනකොට සෑහෙන ගානක්, සෑහෙන ප්‍රදේශයක්, සෑහෙන පුරුක් ගානක් එකලස් කරගෙන තියෙනවා කියන එක වටහලා දෙන්න පුළුවන් වුණොත් මගේ ධර්ම දේශනාව සාර්ථකයි. ඉතින් අපි ඒකට ඊයේ <clears throat> යම් ප්‍රමාණයක් තොරතුරු ඉදිරිපත් කරා. අද වෙන්නේ ඒ තොරතුරුම ගුණාත්මක වශයෙන් අපි කොච්චරක් ප්‍රත්‍යක්ෂණය කරාද නැත්නම් උරගා බැලුවද ඉස්සරහටත් අපි ඒක අභියෝගයක් වශයෙන් තියාගෙන මෙන්න මෙවැනි දෙයකට අපේ චිත්ත tattve සකස් කරගෙනද තියෙන්නේ. එහෙම නැත්නම් මයින්ඩ් සෙට් එක ලැහැත්ති කරගෙනද තියෙන්නේ. එහෙම නැත්නම් අපේ සම්මා දිට්ඨිය ඍජු වෙලාද තියෙන්නේ කියන එක. ඉතින් ඒක හිමීට උනාට කමක් නැහැ. නමුත් එහෙම දෙයක් වෙනවනම් ඒක සඳහා දෙවන්නේ කිසිසේත්ම බලපාන්නේ නැහැ. තමන්මයි මෙතෙක් කරගෙන ගියාපු පාරම විශ්වාසයෙන් ඉදිරියට අනේකයි තියෙන්නේ. ඉතින් මේකෙදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අමනිෂ කරිත්ව ආරණ්‍ය සංඥා. අපි දැන් මේ වගේ තැනකට ආපුවහම කොහොමරක්වත් ග්‍රාම සංඥාව අමතක කරනවනේ. අමතක කරුවේ නැත්නම් අපිට අර දවල් කමඨාන් සුද්ධ කරන කිව්වා වගේ ගෙවල් දොරවල් මතක් වෙනවා අතීත මතක් වෙනවා ඉතින් ඒක නොවෙනවම නෙවෙයි නමුත් අපි ඒක පිටු දැකලා ඒව සංඥා විතරයි අපි ඉන්නේ සිල්වත් පිරිසක් නැද අපි ඉන්නේ පරයන්ක භාවනා අතර අපි ඉන්නේ සක්මන් භාවනා අතර අපි ඉන්නේ නීවාසික වැඩමුළුව කියන එක මතක් වෙන්න ගොඩාක් අපිට කරුණු තියෙනවානේ මේ වගේ දැනකින්නකොට පැවිදි වුණාම මම වාගේ කෙනෙකුට පැවිද්දක් කියන එක ඕනක හිතා ගන්න බැරුණේ හිටියේ. කාලයක් යනකම් හීනයක් කවදාවත් පේන්නේ පැවිදි වෙච්ච හීන. පේන හරියක් පේන්නේ ගිහි හීනමයි. කොට කලසමක් ඇඳගෙන සාක්කුවට අත දානවා අත ගන්න සල්ලි හම්බ වෙනවා. දැන් ඔන්න ලැජ්ජ හිතෙනවා යකෝ සල්ලි පාවිච්චි කරනවා කියන්නේ. ඒ වගේ දෙයක් වෙච්චාම මොකදෝ වෙන්න පටන් අර ගන්නවා. ඒ කියන්නේ හීනෙන් කවදාවත් අපිට හිතා ගන්න බෑ මම පැවිදි කියලා. තියෙන්නේ අර පරණ මතක ටිකනේ. ඒ වගේ තමයි ගිහි පිරිසක් ඇවිල්ලා මේ වගේ තැනට ආවනම් අපි යන අලුත් පිරිසක්. ඒ ඇවිල්ලා ඉන්නකොට ඒගොල්ලන් කොච්චරද හිත ලූටල යනවා. ජවල් දොරල් වලට යනවා. අතිසංසය හැබැයි අනික් කච්චි භාවනා කරනවා දකින්නකොට ඉබේම ආයෙත් හිනවනේ නෑ උඹට ඒක උඹට නොකටියුත්තක් අපව එන්න ඕනේ කියලා. ඉතින් ඒක තමයි අපිට හම්බෙච්ච ප්‍රධානම ලාභය. අපි දැන් ඉන්නේ කල්යාණ මිත්‍යන් පිරිසක් අතර. ඒක මේ සල්ලි දීලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. මේ සමේ වැඩමුළු ඉවරෙච්චාම මුගක් වෙලාට සංවිධානය කියනවා මේ ඕගොල්ලෝ ආවේ නැත්නම් වැඩමුළුවක් කරන්න බෑ. ධම්මජීව හඳුරෝ බයිලා කියලා පටන් ගන්නතර වැඩක් නැහැ. සංවිධායක පිටියට වැඩක් නැහැ. මේ භවනා කරන පිසකින් එපා. ඒවල තමයි මේකේ මේ හරපද්ධතිය. ඉතින් එවැනි පිරිසක හිටියත් ඇති කියලායි ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ. භාවනා කරන්න ඕනේ නැහැ. බා වැඩ කරන්න ඕනේ නැහැ වැඩ කරන පිස්සක් එක්ක හිතියත් ආංශංශ තියෙනවා කියන්නේ. ඒක මන්න හොඳටම අත්දැකලා තියෙනවා. ඉතින් කෙසේ නමුත් මේ අරඤ්‍ය සංඥාව ගන්න නම් එයා ග්‍රාම සංඥාව අතහරින්න ඕනේ. ඉතින් අපි එහෙම කියලා gederin පිටත් වුණාට අර gedera තියෙන මතක සටහන් ඔක්කොමත් එක්කනේ ඉන්නේ. ආවට පස්සේ යම් හේයකින් මේ තියෙන පහසුකම් ටික මදි එහෙම නැත්නම් කවුරු හරි කහිනවා සැද්ද කරනවා අර මේ වෙනකොට දෙකකින් විතරක් gedera හිටන මේ ඩිඩේ භාවනා කරගන්න තිබුණයි කියලා නොහිතනවාම නොවේ ඉතින් එතෙන්දී බුදුරජාණන්සේ පුංචි අපිට <clears throat> ට්‍රික් එකක් උගන්වනවා මේක ඇත්තටම කියන්න පුළුවන් බ්‍රේන් වොෂ් කරනවා කියලා ඒක කියන්නේ නරක වචනයක් බුදුරජාණන්සේ කියනවා මේ අරණ්‍ය වාසියේ අපි අරණිට ආවනේ අර රෙජිස්ටර් වුණානේ ඒ කටයුතු කරන මේ අරණ්‍ය වාසය පිළිබඳව මේ චිත්තම් පක්ඛන්දති කියලා මේකට ගිලගෙන බැහැගන්නේ කියලා කියනවා අපිට අම්මල තාත්තලට කරගන්න බැරි එකක් මේ ගොඩනැගිල්ල හදපු මිනිස්සු හීනකින්වත් හිතපු නැති එකක් අපි ඇවිල්ලා මේකට බැහැගෙන අපි ඒ ප්ලන්ජින් කියලා කියන්නේ පක්ඛන්දණය වෙනවා කියලා කියන්නේ වටවිට බලන් එපා මේකට පක්ඛන්දේ පසීදති අප්‍රසාදයක් පළ කරගන්න එපා මෙතන පහසුකම් නැහැ කියලා. මෙතන තියෙන්නේ භ්‍රමචරීට ඕනේ පහසුකම්. අපිට ඕනේ කාම දේවණයට කාම ආශාවල් වලට එහෙම නැත්නම් අපි කියන ආමිෂයට පහසුකම් නෙවෙයි. අපි මේකට හැඩ ගැහෙන්න ඕනේ. ඒකට කියන්නේ පසීග ප්‍රසාද මනසක් ඇති කරගන්නයි කියලා කියනවා. ඊට පස්සේ අධිමුච්ඡති. ඊතර කියලා දෙන්න ඕනේ පුතෝ උඹ ඔක්කොම මෙතෙක්කල් සංසාරේ පින් කරගෙන ආවේ මේකට හැඩ ගැහෙන්නයි. ඒක සමාදම්මයක්. ඔබට කළ හැකි මේක. කියලා අපි චිත්ත tattයක් එමෙත හිත හදා ගන්න ඕනේ සංකීර්ණදී. ඒ läග ගන්න ඕනේ මේක. ඉතින් එහෙම නැතුව <clears throat> මේ වගේ ඇවිල්ලා කරකිලා මේ ගැන විවේචනය කර කර එහෙම නැත්නම් මල වාසයක් මේක ආවට වැඩිය හොඳයි නාවනම් කියන පිළිස් නැතුව නෙවෙයි. මම ගත කරලා තියෙන අවුරුදු 40කට <clears throat> වැඩිය මේ පිළිස් එක්කමනේ. මම හොඳටම දැකලා තියෙනවා. අනේ මොන වාදයක්ද ඔව්වා කියන්නේ නැහැ මම කරලා බැලලා තියෙනවනේ කියලා බුදුජානනාංශ වැඩ ඉන කාලෙමත් හිටියා. නැත්නම් ඒ වෙනකොට කවුරු හරි ඊට හදාගත්ත කියන්නේ ලොකු පිනකට තමයි මම ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ මෙවට <clears throat> පින් කරන අවස්ථාවක් නෙවෙයි පෙර කළ පිනක ආංශංශ වාදයක් මෙලබිලා තියෙනවා. එතකොට ඔය කියන විදිහට සම්තිත්‍ත්‍ති සම්නිශීදති පක්ඛන්දති කියනකොට දැනෙන්නේ අපේ සාමාන්‍යයෙන් <clears throat> ගැමිපාස කියන්නේ නෑ පිරිසක් ඇතුළට ගියා වගේ. ඔක්කොමලා සමාන අදහස් තියෙන. කවුරුවත් කාගේවත් දොස් දකින්න හදන්න යන්නේ නැහැ. උපරිම පුළුවන් තරම් සැලකුවාට අපිට ලැබෙන ටික ඇති. අපේ නෑදෑයොත් අපේ යාළුවොත් මේ තරම් මේ වැඩේට පේවිලා නැහැ. අන්නේ තියෙන ධර්ම ඥාතිත්වයේ තේරෙනවා නම් අපිට තේරෙනවා සංසාර කරෝ පින්වල මුහුකුරා යමක් තමයි වෙලා තියෙන්නේ. හැබැයි එහෙමම මේක වුණොත් හොඳයි. මේක බුදුජානනාංශයේ අර්ථකථනයේ පැවිද්දන් දිහා බලනකොට මම මේ පැවිද්දෙක් වශයෙන් කතා කරන්නේ පේන්නම නෑ හිම කෙනෙක්. ඒගොල්ලෝ ආයෙ ගිහි වෙන්න කල්පනා කරනවා. එහෙම නැත්නම් පින්නොත් එහෙම පැවිද්දේ තියෙන වටිනාකම තමයි මේ සති සම්පජඤ්ඤය භාවනාව කියලා මේ දැන් තියෙන වැඩත් එක බලනවා නම් ආයෙසරයක් වෙන පැවිදි වෙන්න වෙයි කියලා කියනවා. ඒ තරම් වැඩ. දෙවෙනි අභිතිෂ්ක්‍මණය කරනවා කියලා කියනවා. ඉතින් එහෙම තියෙද්දි ගිහි වෙන පිරිසක් ගැන කල්පනා කරලා බැලුවොත් අපිට අනේ මේ වගේ ලෝකෙට යන්න හම්බුණා, දකින්න හම්බුණා. අන්න එතෙන්දි මේ නෑදෑය පිරිසකට ගියා වගේ, බ්‍රහ්ම මණ්ඩලයකට ගියා වගේ, දේව මණ්ඩලයකට ගියා වගේ, ශාස්ත්‍රීය මණ්ඩලයකට ගියා වගේ, පඬිත මණ්ඩලයකට ගියා වගේ පැවිද්ද මණ්ඩලයකට ගියා වගේ දැනෙනවා නම් ඒක හිතන්න එපා කවදාකවත් මේ ආත්මය අපි සිනු කරගත්ත දක්ෂකම කියලා. ඒක සංසාරයෙන් ගෙනාපු දෙයක්. ඒක පිපෙන හැටි තමයි මේ කියන්නේ බුදුහාමුදුරුවෝ. ඔබ ගිහි ගිය අතහැරියත් අරණ්‍යයට ගියත් తాවකාලිකව හෝ ස්ථිරව ඒකේ ඔය කියන විදිහට චිත්තම් පක්ඛන්දිති පසීදිති සම්තිත්‍ත්‍ති අධිමුච්ඡති කියන කාවේ නැත්තම් එයා දෙකට දෙතෑවර හිතෙන් තමයි කාලය ගත කරන්නේ. ඒක තන්නේ ක්‍රම බලපානවා පරියන්කයට තන්නේ ක්‍රම බලපානවා සක්මනට තන්නේ ක්‍රම බලපානවා කනකොට බොනකොට යනකොට එනකොට හැම වෙලාවෙම ඕඩ් ගතියක් වෙනවා මම මිස්ෆිට් එකක් මම අනික් කට්ටිය කරනවා මට බෑ කියලා. එහෙම කියනවනම් එයාට කිසිම වගතුවක් වෙන්නේ නැහැ. මේ කාටවත් දොස් කියන්න හදනව නෙවෙයි. ඒක තනිකර තමන්ගේ හිතින් හදාගන්න දෙයක්. ඒ නිසා මේ අරඤ්‍ය සංඥාව ගණ්ඩා ග්‍රාම සංඥාවෙන් අයින් වෙන්නත් මේ අනේ අපිට මෙහෙම අරණ්‍යයට යන්නවත් හම්බුන ඇතිනේ මේ ඉන්න පිරිස මගේ නෑයෝ වගේනේ ඔක්කොමලා සමාන අදහස් ඇති ඇත්තුනේ ඉතින් ඒක පිළිබඳව අපි උපක්ඛලේශ සූත්‍රයේදී සමහරක් කරුණු ඉදිරිපත් කරගත්තා සර්වජන් වහන්සේ අලවුනොර ඉන්න වෙලාවේදී විශාල අ르ගලයක් ඇති වෙනවා සංඝයා අතර. ගැටේ බැන ගන්නවා ගහ ගන්නවා රණ්ඩු කරනවා මොන විදිහෙන්වත් එකක කරන්න බෑ. ඊට පස්සේ සර්වචර්ය මතක් කරලා කියනවා ඒක ගැළපෙන්නේ නෑ භික්ෂුන් වහන්සේලාට. එකිනෙකා කරේ ප්‍රියයෙන් බලාන ඉන්න එකඟ වෙන්නේ. ඒතකොට ඒගොල්ලෝ එක සැරේටත් කියනවා දෙසරටත් කියනවා තුන් සැරේටත් කියනවා බුදුහාමරන්ට ඔබ වහන්සේගේ වැඩක් බලා ගන්න අපි එක ෂේප් කරගන්නම් කියනවා. අපේ වචනෙන් කියනවා. මේක අපි විශ්සනන් නම් සර්වඥාන්සේ විවේකේ බලාගන්නේ කියලා. සර්වඥාන්සේ පිටුල යනවා යන්න. පිටුල යන්නේ ඉස්සලා හිටගෙන ගාත හතක් කියනවා. හිතගෙන ગાත හතක් කියලා තමයි යන්නේ. ගිහිල්ලා මගදී හම්බ වෙනවා බගු කියන හාමුදුරුව. හාමුදුරුත් එක ටික දවසක් තනියම ඉන්නේ. ඉඳලි වෙලා ඉන් එහාට යනකොට අනුරුද්ධ කිම්බිල තවත් කියන ස්වාමීන් වහන්සේලා තුන් නමක් ඉන්න ලස්සන අරණ්‍යයක්. එහෙම නැත්නම් මේ කාලේ කියනවා නම් මේ යනක් හම්බ වෙනවා. නගරක හදලා තියෙන උයනක්. ඉතින් ගිහිලාට පස්සේ සර්වචනන්සල් පේනවා ඒ තුන්දෙනා හරි සමගින් ජීවත් වෙනවා. ඊට පස්සේ අහනවා කොහොමද භක්මචරි රකින්නවද සමගින් ඉන්නවද? ඊට පස්සේ කියනවා අපි ඉන්නේ ස්වාමීන් වහන්සේ අනිත් එක්කනාගේ අනිත් එක්කනාගේ මගේ හිත වශයේ පවත්තගෙන මං ඉන්නේ. එයාට මොකද්ද මන අප ඒක තමයි මං කරන්නේ. අපි කය තුනක් ඇඟවල තුනක් තුනට එක හිතින් ජීවත් වෙන්නේ කියලා. ඒ තමයි ඒවා කියන්න පුළුවන් හොඳම වචනේ. ඒතර බුදුසසුනේ සතුටි දෙනවා අර පැත්තේ කට්ටියක් මරා ගන්නවා කොටා ගන්නවා බුදුහමරුණත් බේරන්න බෑ. මේ පැත්තේ පිසක් ඉන්නවා ඒ ලියලා තියෙනවා කොහොමද ඒගොල්ලෝ මේ මේ sannivedana ක්‍රම කරන්නේ කොහොමද ඒ එක හිතින් නමුත් කයවත් තුනක් කය තුනක් ඇති කරගෙන ඉන්නේ එක්කෙනෙක් ලිදලකට ගිහිල්ලා කද්දණ්ඩකට බාල්දි දෙකක් බැඳලා කද්දණ්ඩ කියන එක දන්නවයි කියලා මම හිතනවා කට වෙනගෙන යනවා කියන එක අහනවනේ බාල්දිය දෙක දාපුවාම නෑ තනි බාල්දියට හරස් පොල්ලක් දාන්න. තඩලනවායි කියලා ඒකට කියන්නේ. වතුර පිරෙවට පස්සේ ආ දන්නවට උස්සන්න බෑයි කියලා. ඉතින් ආ බලාගෙන ඉන්න වතුර පුරුල්ලා කවුරු හරි ළඟින් ගියොත් අර ඒක කොනකින් උස්සනකොට අනිත් එකන දන්නා මේ මට ඉන්න කියලා තමයි මේ කියන්නේ කියලා. එයාට තනියම උස්සන්න බෑ. අනිත් එක්කන අනිත් පැත්තෙන් එලා කර දීපුවාම අරකෙන අරගෙන යනවා යන්න ඕනේ දැක්ක. කාටවත් කතා කරන්නේත් නෑ, උපදෙස් දෙන්නෙත් නෑ. කද්දන්න බිම තිබ්බනේ අරය ගියා යන්නේ. අන්න ඒ වගේ අපි ජීවත් වෙන්නේ කියලා. ඉතින් එහෙම දැනීමක් කාට හරි වැඩමුළුවට ගියාම පැවිදි වුණාම දැනෙනවා නම් ඒක බුදුචානන්සේක වචනේ විස්තර කරන්නේ චිත්තම් පක්ඛන්දති පසීදති සංකිට්ඨති ඒකෝදි හෝති අදිමුච්චති. ඉතින් මේ දැනනවා නැද්ද කියලා බලන්න එච්චරයි කියන්නේ. ඒක වෙදෙන්නේ මේ පරණ භාවනා කරපු අයද අලුපායද ඒකේ දේශයක් දෝෂයක් නැහැ. දැන් මේ විදිහට අපි අරන්නේ හිට බැඳයි කියලා හිතන්නකො. මේක තමයි මට කියන කරුණ තියෙන දේ මේකට ආවේ නැත්තම් මේකට ඒක සන්තෝෂුනේ නැත්තම් අර ගෙවල් දොරවල් තියෙන කුණු කන්දල්ම තමයි. අර කබහන ගැන කතා කරන්න ඕනේ. රත්තරන් මිනිමුද ගැන කතා කරන්න කියනවා. යෑනුග මිනිහන්ගේ එකතු වීම, සාකච්ඡා, බර්ත්ඩේ පාටි, ඩිනර් කතා කරන්න තියෙනවා. දැන් මේකේ නෑනේ. දැන් මෙතන ඉඳගෙනත් අපරාධේ හරක් ටික බලන්න තිබ්බනම් හොඳයි. අනේ රත්තරන් මිනිමුතු ගැන ඉන්ෂුරන්ස් එකක් දාලා ඉන්න උනා නම් හොඳයි. අපරාධේ බර්ත්ඩේ පාටි එක නැතුණානේ කියලා කියලා මෙතනින් ලේව කතා ඉන්න කට්ටිය නැතෝම නෙවෙයි. මේ දෙක අතර වෙනස දැනගන්න. වෙනස දැනගත්තොත් මේ විදියට හිත බැඳපු අරණ්‍ය තියෙනවනේ. එතකොට බුදුරජාණන් කියනවා ග්‍රාම සංඥාව නිසා ගමේ හිටියානම් එළ තියෙන මහා දරතේ මහා දැවිලි තැවිලි වෙනුවට දැන් අරණ්‍යයට හිත බැඳීම නිසා යම් ප්‍රමාණයක දැවිලි තැවිලි එනවා. මේක පාන්දරම නැගිටින්න ඕන. ඇඳාර කන්න දෙන්නෙත් නැහැ. මේ වෙලාවට වාඩි වෙන්න. මෙලහට සක්මන් කරනවා. එතකොට යාට එනවා යම් දරක පරිලහ ටිකක්. අරණ්‍ය ප්‍රතිපදාවේ කාලසටහනේ ඉන්නකොට. ඉතින් ඒකත් අර චිත්තම් පක්ඛන්දති පසීදති සම්තිත්‍ත්‍ති කියන විදිහට කාගෙන ඉන්නවා. කොහොම හරි ඒකට හැඩ ගැහෙනවා. මොකද හිරගෙදෙට්ට ගියා නම් මේ විදිහට ඉන්න බෑ. වවුලා වැවිලිගේ ගෙදරට ගියාට පස්සේ වැවිලිට කියන්න බෑනේ මට පුටුවක් දීපන් කියලා. ඌ එළියලා ඉන්න එපානේ. ලව් එකට වෙන්න පුළුවන් යන්න යන්නේ. නමුත් වවුලා වැලි වැවිලිගේ ගෙදරට ගිහලා පුටු ඉල්ලන්න බෑනේ. ඒ වගේ එකක් මේකේ තියෙනවා. දැන් කියනවා මෙවැනි අරඤ්‍ය සංඥාවක තියෙන සාපේක්ෂව ටිකක් තියෙන මේ දැවිලි දැවිලි අර මහා කන්ද අයින් කරගත්තා මේකට සාපේක්ෂව. දැන් මේක නැති කිරීම සඳහා හටවි සංඥාවට හිත දාන්න දෙන්නේ. අරක නිසා මේක ගත්ත අරක ප්‍රතික්ෂේප කළා මේක ගත්ත මේක ප්‍රතික්ෂේප කිරීමට පටවි සංඥාව ගන්නවා. ඉතින් ඊට පස්සේ පෙන්නනවා පටවි සංඥාව කියන එක මේ පොළවේ තියෙන විෂම සමගති, කටුකොහල් ඒ වගේ අනකොට পায় හැප්පෙනවා. එතකොට එයා දන්නවා මේ කර්කශ ගතිය කියන එක. ඉතින් ඒකත් දරතයක් පරිලාහයක් තමයි. හැබැයි ඒකට හිත බඳින්න කියනවා. හිත නමන්න කියනවා. චිත්තම් පක්ඛන්දති පසීදති සම්තිත්තති අදිමුච්ඡති. ඉතින් ඒක ලබාගත්ත ලැබිච්ච ලාභයක් විදිහට මගේ ගමන හරිය බවට ලකුණක් විදිහට මොකද්ද හරියද? මට දැන් ග්‍රාම සංඥාව නැහැ. මට දැන් අරඤ්‍ය සංඥාවක් නැහැ. මට තියෙන මේ කකුල පොළවේ තියෙනකොට දැනෙන ඒ කර්කශ ගතිය. මං කියන හොඳ ලකුණුත් ඇති. අපි කමඨාන් වාතාව ලියන්නේ එහෙමනේ. සක්මනේ පරියන්ක වෙන් වෙන්නේ කොහොමද? සක්මනේදී නම් අපිට මේ මේ දේවල් දැනෙනවා. ඒතර ගොඩක් වෙලාට පතරි ධාතුව තමයි කිට්ටු. පරියන්කේදී නම් ගොඩක් වෙලාට වායෝ ධාතුව තමයි කිට්ටු. ඒකට කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව තමයි ආස්වාද ප්‍රසවාසය. එතකොට යනකොට එනකොට කනකොට බනකොට ගොඩක් වෙලාට පටවි ධාතුව තමයි ගන්න ඒ නිසා මම නිදර්ශනයට ගත්ත පටවි ධාතුව. ඊට පස්සේ ඇවිදිනකොට ඇවිදිනකොට අපිට ඒ ඇවිදීම සම්බන්ධයෙන් යම් යම් දරත පරිලහය එන්න පටන් ගන්නවා. අපේ කකුල හුරු නෑ. නේ. අමු මේ සිරපු සපතු දාන්නතු පොළවේ ඇවිදලා හුරු නෑ. එහෙම නැත්නම් කටු කොහොල් ඇලෙනවා. මේ හැම එකකින්ම කියන්නේ මොකද්ද? ග්‍රාම සංඥාවක් නෑ දැන්. අරඤ්‍ය සංඥාවක් නෑ. මෙන්න පටවි ධාතුව කියන බවට හොඳටම ඩොක්කක් කරලා බෙන්නා වගේ ලකුණක්. ඉතින් ඒ දැකපු දේ ඒ වැඩිච්ච අත්දැකීම භාවනා කර්මස්ථානට ලියන්න ඕන ප්‍රසන්න මනසෙ. එච්චරයි බුදුහාමුදුරුවෝ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතු මට බෑ විදින්න බෑ මං ඉඳගෙන විතරක් ඉන්නම් මගේ කකුල ඇනෙනවා මගේ කකුල මේ කකුලේ මයිල් ඇවිල්ලා තියෙන්නේ ඒක කරන්න බෑ අනම්මනම් කියනවනම් ඉතින් ඒ කෙනාට මේ මන තේරෙන්නේ නැහැ. එයාට ඕන කරන්නේ කයට තියෙන ආශාව සහ ජීවිතේ තියෙන ආශාව. යම් පමණකට කාය ජීවිත අනපේක්ෂිතව යනවනම් එයා දන්නව අමාරු බව. ඒ වුණත් පුළුවන් තරම් ඒක බලලා ඒක දැකලා ඒක වාර්තා කරන්නේ පදුත්ත මනසෙන් නෙවෙයි. වාර්තා කරන්නේ පස පසන්න මනසින් ඒක කියන්නේ චිත්තම් පක්ඛන්දති පශීගති කියලා කියන්නේ හිත පැහැදිලි හොඳටම දන්නවා බුදුන් වැඩි මාර්ගය මේක. මේ මාර්ගයේ ඉන්නකොට ග්‍රාම සංඥාවත් එක්ක අපිට කතාවක් නැහැ. අරණ්‍ය සංඥාව ගත්තා තමයි ග්‍රාම සංඥාව ප්‍රතික්ෂේප කරන්න ප්‍රතිස්ථාපනය දැන් අරණ්‍ය සංඥාව පටවි සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා ඉතින් ඒ විදිහට මේක රූපාන්තරණයක් කියන්නේ සාපේක්ෂව එකක් එකක් එකක් එකකින් ප්‍රතිස්ථාපනය කරමින් ප්‍රතිස්ථාපනය කරමින් ඥාන ගමනක් තියෙනවා ඒකට নানা ප්‍රකාර නිදර්ශන බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වල පෙන්ලා තියෙනවා. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? මේක පැහැ මේක සතුටින් කරන සක්මන. ප්‍රසන්න මනසේ ලියනවා කතුසර ගතිය එච්චර අමාරු නෑ. ඒක ඉන්දෙන්ද කරලා කරලා කරලා ටික ටික ටික ටික අපි ඒකට ඇඩොප් වෙනවා. ඒකට පුරුදු වෙනවා. ඒකට හැඩ ගැහෙනවා. අපි අර දැරීමේ ශක්තිය ටික ටික ටික ටික වැඩි වෙනවා. මම පැවිදෙන්න ඉස්සෙල්ලා මට අවස්ථාව හම්බුණා බලංගොඩ ආනන්දමයිත්‍ය හාමුදුරුවෝ හම්බෙන්න. ඒකට හොඳටම මම තීන්දුයි. අපි තුන් හතර දිනක් ගිහිල්ලා ගොඩාක් වෙලා කතා කරලා හිටියා. එතකොටත් අවුරුදු වයස 90 ගණන් වගේ ඉතිවුනේ මම හිතන්නේ. නැත්නම් 80 ගණන් වල ඒ වුණාට ඒ සමන්ත හොඳට සෝපාවක මහන්සිලා හිටියේ දානෙන් පස්සේ ඇවිල්ලා අපේ අපොයින්ට්මන්ට් ශාලා නෙවෙයි ගියේ. ඊට පස්සේ කිව්වා මහත්තයාට ඕන දෙයක් අහන්න මට වෙහෙසක් නැහැ කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඒකට ප්‍රකාශයක් කරලා තිබුණා ටෙලිවිෂන් එකට මට උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් අහන්න පුළුවන් කෙනෙක් జగතෙක් මේ ලෝකේ නැහැ කියලා. ඕනෑම ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් කියලා. ඉතින් මම ගිහිල්ලා ඇහුවා ස්වාමීන් වහන්සේ මේ භාවනා කරන යනකොට කිසිම තැනක මේ චතුරාර්ය සත්‍ය උගන්වන්නේ නැහැ. භාවනා කරන මාර්ගයේ කිසිම තැනක චතුරාර්ය සත්‍ය උගන්වන්නේ නැහැ. ඒ ඕ ඒක නම් එහෙම තමයි ඒක අවබෝධ වෙන එකක්. කියලා මේ ස්වාමීන් මාතෘකාවක් ගත්තා. එද්ද මම වෙයිදී 88 නේ. 88 පොඩ්ඩකට ඉස්සලා 96 වෙනකොට ලෝකයේ තුන්වෙනි ලෝක යුද්ධය හෝ පරිසර දූෂණ හානිය සිද්ධ වෙන්න පටන් ගන්නවා. මොකද හේතුව අර උතුරු කුරු දිවයිනේ තියෙන අයිස් දී වෙන පටන් ගත්තාම ඒව ගලාගෙන අවිලා නිරක්ෂ දිහාවට පෘථිවි කක්ෂ වෙනසක් වෙලා මේක පණිනෝ කක්ෂ පණිනෝ කියන්නේ පෘථිවි හැඩේ වෙනස් වෙනවා. ඒ පැනපු දවසට විශාල ජල ගැලීම්, භූමිකම්පා, ඒ වගේම අරාබික රිතින තෙල්ලින් වලට බෝම්බ ගහලා ඉවෙන් විශාල කළුදුන් ඇවිල්ලා ලංකාව වගේ කෘෂිකාර්මික රටවල් ඔක්කොම මැකිලා යනවා. මකන්න බැරි වලාකුලක් එනවා. ඉතින් ඒවා ඉස්සරහට වෙන්න තියෙනවායි කියලා කිව්වේ. හැබැයි උනේ නෑ නේ. එහෙම දැක්ුණේ නෑනේ 96. ටික ටික වටියක් වුණා. ඉතින් කොහොමද මං ඇහුවා ස්වාමීන් වහන්සේ ඉතින් සාංශ දැන් අපි වගේ මේ ගමේ බයියන්ට ඕක කියලා වැඩක් නෑනේ. ඕක කියන්නේ රාජ්‍ය නායකයන්නේ. ඒ මිනිස්සුන්ට මේක වෙනස් කරන්න නම් කරන්න පුළුවන් වෙන්නේ. පෘථිවිතලේ රත් වෙන එක හෝ අයිස් කඳු ජීවෙන එක අනේ මේ මහත්යන් කියන්නේ මහත්යල නම් අහගෙන ඉඳී මේ මිනිසුන්ට ඔහොම අහගෙන ඉඳවත් වෙලාවක් නැහැ කිව්වා. මං ඇසුරු කරනවා කිව්වා ලොක්කෝ. ඊට පස්සේ මං කෝ දැන් හරි එළවලුන රාජ්‍යනාංග අමතක කරන්න. දැන් ඔබ වහන්සේ ওই කියන විදිහේ විනාශයක් කිව්වා ජනගහනේ තුනෙන් දෙකක් විනාශ වෙනවා. තුනෙන් එකයි ඉතුරු වෙන්නේ. ලකුණු තුනක් තියෙනවා ඒ ඉතුරු වෙන කට්ටියගේ. මොකද්ද කිසිම උපකරණයක් නැතුව අකින් පයින් වැඩ කරන්න පුළුවන් වෙන්නේ. ඔය දැන් තියෙන ටැක්ටික් ගැජට් අනම්මනම් මොනවද තිබ්බත් ඔක්කොම විනාශ වෙලා යනවා. පොඩි ඉලෙක්ට්‍රොමැග්නටික් චේන්ජ් එක වෙච්ච ගමන් ওই ඉලෙක්ට්‍රොනික ගැජට් ඔක්කොම අහක යනවා. අතින් වැඩ කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ කෑම මේ චක්කා කවදාකවත් මේ අමතර බේත් විටමින් ගන්න පුරුදු වෙච්ච එක නම් මැරලා යනවාමයි ෂුවර් එකට. නැති එකක් නම් මැරෙනවා තමයි. හැබැයි ආහාරය බැලන්ස් කරගන්න දැනගන්න ඕනේ. තුන අම්මෝ එපාම කරම අසාධාරණයක් ඉස්සරහා සිද්ධ වුණත් කරබනේ ඉන්න පුළුවන් වෙන්න ඕන කියලා. අසාධාරණ විරුද්ධව කතා කරන්න ගියොත් ඒ මාසේ ඇතුළේම හැඳි ගෑවිලා යනවා. ඒක නිසා පයින් යන්න පුළුවන් අතිපයින් වැඩ කරන්න පුළුවන් මිනිස්සු විතරක් ඉතුරු වෙනවා කියලා මට හොඳට මතකයි ඔය කාරණා තුන. ඒක නෙවෙයිනේ අපි පොඩි උණ්ඩ අද දෙන්න හදන්නේ. හැම එකටම ගැජට් අරන් දීලා ආරකෙ මේකෙන් පෝෂණය කරලා ඉන් මේ මේ මේ අයිතිවාසිකම් ඉල්ලන සත්තු జాතියක් නෑ හැදිලා තියෙන්නේ. පයින් යනවා කියන එකක් ඇත්තෙම නෑනේ දැන්. ඒ වගේම ආහාරයෙන් විතරක් කැපෙනවයි කියන එක මොකද හැම ආහාරයක්ම වසනේ. මොකද අපි ඔය ඉස්සර මිනිස්සු මේ පොළට යනවා කියලා යන්නේ ගේ පිටිපස්සට. ඒක තමයි එළවලු කොටුව කියන්නේ. පලා තියෙන එතන ඔය තාමත් මේ ගල් බදුල්ලේ පැත්තේ ගොම්මන් පලා කියලා જાතියක් තියෙනවා. රෑ වෙලා තමයි මහදේවුරු එන්නේ ගෙදර. කැලීර ගිහිල්ලා අහුවෙච්ච මොනවා හරි කමන්නේ කඩා නැවිලා බලවනවා. කවදාකවත් වස වෙන්නේ නැහැ. ඒකට කියන්නේ ගොම්මන් පලා කියලා. දැන් තියෙන හොල්මන් පලා. ඔක්කොම සුපර් මාකට් එකෙන් ගන්නේ. ඉතින් එතකොට මට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ අපිට මේ පින්ඳ වාද කළ ලැබෙන ආහාරයෙන් යැපෙන්න මේ පයින් ඇවිදින්න මොන මොන විදියට අගේ ආඩම්බර දීලා තියෙනවද කියලා. අද එක පන්සලක තියෙන බලන්න සක්මන් මළුවක්. ඔගොල්ලෝ දන්න ඕන දැනුම කියලා බලන්න. නෑ. කිසිම තැනක නෑ. මොකද ඒක සම්පූර්ණයෙන්ම ගිලිහිලා ගිහිලා. දැන් මෙතන මේ පටවි ධාතුවට හිත දානවා කියලා කියන්නේ අපි අරන්නේ ඉන්නකොට සෑහෙන වෙලාවක් අපි Tamange අතපයට අහුවෙන දේවල්, කකුලට අහුවෙන දේවල් හැම එකක්ම ඒකේ තියෙන ස්පර්ශය දිහා බලාගෙන කටයුතු කරනකොට එයාට පේන්නේ මේ gedare හිටියානම් හැම එකටම equipments තියෙනවා, හැම දෙයක්ම තියෙනවා. මෙතන අකින් පහින් කරගන්න එපායි. ඉතින් ඒක කනගාටුවට ගත්තොත් එයාට භාවනාව හරියන්නේ නැහැ. ඒකට චිත්තම් පක්ඛන්දති පහීදති සංචිත්තති අදිමුච්චති අනේ කොච්චර වටිනවද අපිට මේ අපේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් කියලා. ඔය මිෂනරි අධ්‍යාපනයේ කොන්වෙන්ට් වල එහෙම තමයි කෙල්ලන්ට උගන්වන්නේ. දෙන්නේ මොනම දෙයක්වත් දෙන්නේ නැහැ. ගිහිල්ලා කිරිදෝකට එන්න ඕනේ. තනකොළ කපන්න ඕනේ. එහෙම කරලා පුරුදු කරනවා. ස්කවුටින් වගේ. අරණේ සේනාසන වලත් එහෙම තමයි කරගන්නේ. ඉතින් ඒව අපි හිතන්නේ මේ වැද්දන්ගේ ක්‍රම, පසුගාමී ක්‍රම කියලා. නෑ ඔය මොන ලෝක විනාශයක් වුණත් මට මුකුත් වෙන්නේ නෑ. ඉතින් ඒක නිසා ඒ තමන් කරන දේ පිළිබඳව පැහැදීමක් ප්‍රසන්න මනසක් තියනවද නැද්ද කියන එක භාවනාවට ඉස්සරලා එහෙම නැත්නම් නිවන් දකින්න ඉස්සලා තිබිය යුත්තක් නිසා අම්පිටේ රාහුල සාංශ හම්බෙන්දාට මට කිව්වා මහත්තයෝ ඒතර මං ගියා පැවිදි වෙලා නම් කවදාවත් නිවන් දකින්න බෑ. මේ නිවන් දැක්කට පස්සේ ඕන පැවිදි වෙන්න පුළුවන් කියලා. මොකද පැවිද්ද හැමදේම බලාපොරොත්තු වෙනවා. මට ගිහියෝ වඳින්න ඕනේ, බණ කිව්වට පස්සේ සාදු කියන්න ඕනේ, මට බරපැන් අරවන්න ඕනේ. ඉතින් මේවනේ බලාපොරොත්තු වෙන්නේ. මේ කැලේටිගේ හාමුදුර කෙනෙකුට ඌව කොයිද හම් වෙන්නේ? එහෙම නැත්නම් මේ දවස් හතේ භාවනාවට ආපු අයට ඌව හම් වෙන්නේ නැහනේ. අන්නේ ලැබෙන ටික ඒ ප්‍රසන්න මනසෙන් බාර ගන්නවයි කියන එක මේ ජීවිතේ ඇතිවෙච්ච ගුණයක් නෙවෙයි. ඒක අපි ආත්මෙන් ආත්මයට ගෙනාවු එකක්. සර්වජන් වහන්සේට නම් ආභෝසන් වහන්සේ නමක් විදියට අබුද්ධෝත්පාද කාලවලත් ඒක තිබිලා තියෙනවා. අපිට නෑ. අපිට පුළුවන් වෙන්නේ බුද්ධෝත්පාද කාලෙක විතරයි. ඉතින් ඒ නිසා අන්නේකට සූදානම් මනස කියන එක තමයි අප්‍රමාද කියන වචනේ බුදුජානසෙ පෙන්නලා තියෙන්නේ. අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත. ඉතින් අපි ඒ අප්‍රමාදී කියලා කියන්නේ සතියට තියෙන සමාන වචනයක්. සතියට අසතියට ප්‍රමාදය කියනවා සතියට අප්‍රමාදය කියනවා. ඉතින් මේ අප්‍රමාදය අපි ළඟ නිදන්ගතව තියෙන්න ඕනේ භාවනා හරියට. ඒක දී ඇති සාධකයක්. ඒක නිසා පුබ්බේෂ ගත පුඤ්ඤතා කියලා එකක් අපි අහලා තියෙනවා. පෙරකල පින් ඇති බව. එහෙම නැති වුනහම ඔය කියන භාවනා උසස් තත්ත්වවලට යන්න බෑ සුතමේ ඥාන, චින්තාමේ ඥාන ලබා ගන්න පුළුවන්. යම් කිසි කෙනෙකුට ඒ වගේ දෙයකට යන්න නම් ඒකට සූදානම් මනස තියෙන්න ඕනේ. ඒකට ලෑස්ති මනස තියෙන්න ඕනේ. ඒකට තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒක තමයි අප්‍රමාදී කියලා කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මේක බැලු බැලමට පේනවා හිතා ගන්න බැරි තරම් මේ භාවනාවට ඉස්සෙල්ලම තිබිය යුතු ගුණයක් එහෙම නැත්නම් අපි කියන සූදානම් ශරීරයක් කියලා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කියනකොට ලෑස්ති මනසේ යන්නේ වෙන ඕන දෙයකට ලැස්තිලා යම් මේක බුද්ධ ආදී උත්තරපන්න වංශලාගේ මගක්. අන්න ඒ ප්‍රසන්න මනස නැත්තම් බුදුජන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මනෝ බුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝන සුකමං වේති ඡායාවනපායි යම් හේකින් මනෝ බුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමයා මනසාචේ පදුත්තේන භාසචීවා කරෝති වා තතෝ නං දුක්ඛමං වේති චක්කං වාතෝ පදං මේවා පිළිබඳ සතුටු මනසක් ඇති කරගන්නේ උඹ දෙවන්නේ ඒකට සම්බන්ධ නැහැ කනගාටු මනසක් ඇති කරන බදුට්ටු මනසක් ඇති කෙරුවොත් එහෙම දුක පිණිස පිහිටිනවා ඒකට කියන්නේ පොසිටිව් තින්කින් කියලා පැමිණි දුක් පෙන් ගහයි කියලා තමයි අපි කියන්නේ ඉතින් ඒක මේ ගීගේ අතහරිනකොට ඊට පස්සේ මේ අරණ්‍ය වාසී අමතක කරලා පටවි ධාතුවට යනකොට පටවි ධාතුවත් අයින් කරලා තව එකට යනට හැම තැනදීම මෙන්න මේ කියන ප්‍රසන්න මනස තියනවද නැද්ද කියන එක ඒ අනිත් යෝගාවචරයෙන්ට තේරෙනවා මේක මේ බැඳගත්තු බෙරයක් වගේ කටකොහලක් කරගෙන භාවනා කරන එකයි එහෙම නැත්නම් මේ කරන හැමදේම විනෝදාංශයක් විදියට සතුටින් කරනවාද කියන එකයි ඒක ඒ පුද්ගලයාගේ චරිත ලක්ෂණ තමයි එහෙම නැත්තේත් නෑ. මේ කනගාටුවක් කරන පටන් ගන්න පහු වෙනකොට හොඳ පැත්තට හැරෙන අය නැතුව නෙවෙයි. ඒකට ප්‍රධාන වශයෙන් බලපාන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය, සත්පුරුෂ සංසේවනයත්, ප්‍රතිරූපදේශ වාසයයි. කල්යාණ මිත්‍ර ඇසු කරන්න ඕනේ, පෙරකල පිං තියෙන්න ඕනේ, ඒකට ගැළපෙන භූමියක් තියෙන්න ඕනේ. එතකොට මේ වෙනස ඇති වෙන්න පුළුවන්. නමුත් ඇමරිකාවේ මේ වෙනකොට අවුරුදු 40ක් විතර ඒ රිසර්ච් කරන කට්ටිය බලනවා මේ මයින්ඩ්ෆුල්නස් එක නැත්නම් මේ සතිය කියන දේ ඒ හරි පුදුම විදිහට ඒගොල්ලෝ රිසර්ච් කර කර පෙන්නනවා මේකට හත් පහක්වත් වේදන් යන්නේත් නෑ උපකරණ අවශ්‍යත් නෑ ඕන කෙනෙකුට කරන්න පුළුවන් නමුත් ඇයි මෙච්චර පොඩ්ඩයි මේක කරන්නේ එයා කියනවා මට රිසර්ච් එකක්වත් ඩිසයින් කරන්න බෑ මේ තරම් නිකන් දෙන මේ දේ ඇයි මිනිස්සු බාර ගන්න නැත්තේ කියලා. කියනවා ඒකට කැප වෙලා අප වෙලා ආපු ඥානගතව ඉන්න කට්ටිය බාර ගන්න නැති අනික් අයට ඒක ඒක දුන්නට හරියන්නේ නැහැ. ඒක කියන්නේ පීල්ලේ යටට කලයක් නැමුවත් නොපිරෙයි කලේ 60 පැලකින් 60 පැයකින් බැලුවත් ಗುಣමද ඒකා ಗುಣ නෝනින් ගෙලුවත් උගේ ගතිය ඕනාරි මැරුවත් ඊයේ කලේ පීල්ලේ ඇටට උඩ පෙරි කරලා තිබ්බොත් වතුර බිරෙයි. නැමුවලා තිබ්බොත්. පීල්ලේ ඇටට කලයක් නැමුවත් නොපිරෙයි කලේ 60 පැයකින් බැලුවයි. ඉතින් බුදුහරු සූත්‍රවල සඳහන් කරලා තියෙනවා අපේ ගෞතම සර්වචන් වහන්සේ වෙනකොට ගෞතම සර්වචන්සේගේ පාරමිතාවලට බලපාපු 512028 නමක් බුදුරු විදියයි කියලා. ඔව් කර කර තමයි රිෆයින් වෙවි රිෆයින් වෙවි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිත් ඔය කොනකාර ඉන්න නැතයි මං කියන්නේ. බුදුන් දකින්නත් ඇති. අපිට පේන්නේ අනේ බුදුහාමුදුරු දකින්නට හොඳයි කතරගම දෙවියන් ළඟට යන්නේ කියලා. ඒ ඒ දෙවියන් පණ්ඩුවට වට පස්සේ කියා කරේ යන් දෙනවනේ. බුදුහාමුදුරන්ට දෙන දෙන්න දෙන මිසක බුදුහාමුදුර මොනවක්වත් දෙන්නේ නැහැ. බුදුහාමුදුරු සයිඩ් එකකින් තියාගෙන ඉන්නවා. වැඩි ඔලුවට ගන්න යන්න ඕන මොකද ඔය ගත්තොත් එහෙම අමාරුයි පෞල් ජීවිතය ගත කරන්න කියලා ඒ පැත්තක තියලා ගත කරනවා. අපේ ලොකු සාංශ කියනවා මේ බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා මේ තරම් ගැඹුරු ධර්මයක් දේශනා කරලා තියෙද්දි බුදුහාමුදුරුවෝ තියෙද්දි වෙන කෙනෙකුට වඳිනවා නම් කොච්චර හයියෙන් වැන්දත් ඒක බුදුහාමුදුරන් කරන නිග්‍රහයක් කියලා. ඒක සාපයක් කියලා. බුදුහාමුදුරුවෝ වඳිනවා කියන්නේ බුදුහාමුදුරුවෝ කියන දේ කරන්න ඕනේ. අපි මේ ගීකේ අතහරිනකොට අරණ්‍යයකට යනකොට කමටහනක් ගන්නකොට ඒකෙන් කටුකොහල් දර්ථපරිලා එනකොට ප්‍රසන්න මනසින් ඒක දිහා බලන්න පුළුවන්. පටන් ගන්නකොටම නැති වෙන්න පුළුවන්. මේ බණ කියන්නේ ඒකට තමයි. බණ කියන්නේ මේක සලකා බලන්න. ඒක හොඳටම පේන තැන තමයි කමටහන් වාර්තාව. කමටහන් වාර්තාව ලියලා කියවන්නේ. මේ කමඨාන් වාර්තා කියන්නේ අනිවාර්යම චෝදනා පත්‍රයක් විය යුතු නැහැ. මොකද මේක කියනවා කමඨාන් වාර්තාවේ අන්තිමට ප්‍රශ්නයක් තිබිය යුතුමයි කියලා. ඒ එහෙම එකක් නැහැ. කමඨාන් වාර්තා විචිදී වාර්තා ගන්න එකයි තියෙන්නේ. ඉතින් ඒ තරමටම අපිට අර හරිදී කරන ගමන් ඒකට ඒ ඒකට ඒ යොමු වෙච්ච මනස නැතිකම. ඒ උපක්‍රේෂ සූත්‍රයේ ලස්සන්ට ඒක පෙන්නලා දීලා තියෙනවා. අනුරුද්ධ සාංශර කියනවා අපි බොහොම සමගියෙන් ඉන්නේ <coughs> එකිනෙකා කරේ ප්‍රියයෙන් බලාගෙන තුන් දෙනෙක් වුණාට එක හිතින් ජීවත් වෙන්න කියලා. ඒකට අනුරුද්ධ ජනනාංශානවා මේ වගේ වාතාවරණයක් හම්බෙච්චාම මොකේද කාලය ගත කරන්නේ කියලා. ඊට කියනවා මේ Brahmacharya තමයි බණට භාවනාවට තමයි ගත කරන්නේ කියලා. කියනවාද කියන තරම් ප්‍රතිඵලයක් කියලා අහනවා. ඒතර කියනවා ස්වාමීන් වහන්සේ සමාහලාට භාවනා කරනකොට මට හොඳ ලස්සනට මේක පෙළ ගැහිලා එන වෙලාවක් එනවා. හිතත් ආලෝකමත් වෙනවා. ධෛර්යමත් වෙනවා. හැබැයි නොබෝ කලකින්ම ඒක නැති වෙලා යනවා. වර එක පෙළ ගැහිලා එනවා. වර එක ලයින් වෙලා එනවා. නමුත් නොබෝ කලකින් නැති වෙනවා කියලා. ඒකට බුදුන්සේ කියනවා අනුරුද්ධ මහරතනන්සේට අනුරුද්ධෝක මටත් උනා මම බුදු වෙන්නේ ඉස්සෙල්ලා මම එහෙම වුණාට පස්සේ සලකා බැලුවලු ඇයි මේ පෙළ ගැහිලා ආපු එක මේ වගේ අවුල් වුණේ අවුල් පාසුනේ මට තේරෙන්නේ ශ්‍රද්ධාව මැදි නිසයි කියලා. ඒ වෙච්ච දේ පිළිබඳව විශ්වාස නැහැ. ඒක මේ මටමයි වුනේ මට තායසරක් ගන්න පුළුවන් මම ධෛර්යයෙන් භාවනා කරන්න ඕන කියන එකේ නැහැ. අන්නේ විහිිත වික්ෂිප්ත භාවය එනවා ශ්‍රද්ධාව එන්නේ නැහැ. ඊට පස්සේ අනුරුද්ධ මම පුළුවන් තරම් බැලුවා මේ තමන් කරන දේවත් අදාහගන්න. මේ ලැබිච්ච අත්දැකීම අදාහගන්න කියලා. අන්නේම ශ්‍රද්ධාව නැති නොවෙන්න වග බලා ගත්තට පස්සේ මට අර ආපු එකලස මට ආපු ආලෝක සංඥාව ටිකක් වෙලා වැහිදින්න පටන් ගත්තා කියන්නේ. ඒ ටික වෙලාවක් ගියාට පස්සේ ආයෙසරක් එක නැති වුණා. පොඩ්ඩක් වෙලා තිබිලා. ඊට පස්සේ මම කල්පනා කරලා බැලුවා දැන් ශ්‍රද්ධාවන්තිකම තමයි තිබුණේ. මම පුළුවන් තරම් බැලුවා. මේකට සූදානම් මනසක් ඇති කරන මේ කෙලින්ම සාධිච්ච මනසකින් කරන්න තෝරන මට කියනවා අමනසිකාරය නිසා මට මේක වෙලා තියෙනවා. මොකක් හරි වෙලා හිත පිට ගියාට පස්සේ මම හරියට මනසිකාරය පවත් ගන්න දන්නේ නැහැ. ඒක නිසා පිට යන. ඊට පස්සේ අමනසිකාරයක් නැතිකොට ඊට පස්සේ උපක්ලේශ පේලියක් පුදුජනන්සේ පෙන්වනවා. ඒ නිසා භාවනා කරන ඕනම කෙනෙකුට මේ භාවනාවේ ප්‍රතිඵල නොබෝ කලකින් ලැබෙනවා. ඒ කියන්නේ ඉදිරිමත් වෙන්න පුළුවන් ධෛර්යමත් වෙන්න පුළුවන් ප්‍රතිඵල. හැබැයි ඒ කෙනා දන්නේ නැහැ ඒකට අනුග්‍රහ කරන්න කොහොමද කියලා. අන්නේ අනුග්‍රහ කරන්න පුළුවන් වපස් හරියට තමයි ශාසනය කියලා කියන්නේ. ඒ ශාසනය නැතුව අපිට මේ දේ කරගන්න බෑ. ඒක නිසා අපි පුළුවන් තරම් බලනවා කාටත් වගේ ඒකට ගැළපෙන සප්පාය පරිසරයක් සකස් කරලා දෙන්න. ඉතින් ඒක තමයි කියන්නේ. ඌව සඳහා භාවනා මධ්‍යස්ථාන හදන බණ කියවන ආලෝක පූජා කරන අයට ආනිසංසයක් වශයෙන් එනේන ආත්මවල ප්‍රඥාව පහළ වෙනවා කියලා. කාට හරි උදව් කරුවත් ඇති. ඉතින් අපිට ඒ තරම්ම එච්චර දුර්ලභ වස්තුවක් නෙවෙයි ඒක. මොකද අපි මේක ඇදගෙන ඇදගෙන යන්නේ ඇවිල්ලා හිටියට පේනවා ඔය පුංචි මේ ලක්බයි chance එකක් නෙවෙයි මේක. අපි කරගෙන යනවා. අපිට දැන් තියෙන්නේ මේ කරන දේ එලෙබසිටි සීයෙන් ප්‍රසන්න මනසෙන් pleasant moment and present moment කියන එක තියෙනවා. නිසා භාවනා කරන යෝගාවචර ඕම්බදි කරන හින ගහච්ච සෝම් පිටිනක් වගේ ඉඳගෙන අනිච්චන් දුක්ඛං අනාත්තම් වල අනිච්චන් දුක්ඛං සංසාරේ බල්ලෙක් මැරිලා මහපාරේ කියලා භාවනා කරලා හිටියට අපායටමයි. මුත බුදුහාමුදුරන්ගේ නවආරාධි බුදු ගුණ එක ගුණයක් තමයි සුගත ගුණය. ඍජු hina වෙවි මේ ගමන ගියේ. අපිට වගේ සිව්පස දායකයෝ හිටියේ නැහැ මේ වගේ හද භාවනා මධ්‍යස්ථාන නැහැ එයා කන්ඩිෂන් නැහැ. කැලේ හිටියේ. සුන්දර ගමනක් ගියා. ලෝකෙ පහළ වෙච්ච ලස්සන මනුස්සයා. ඉතින් යාගේ ගෝලේ වෙන අපි යෑනිවර්ලා වගේ කඩවැද්දුම් වෙලා වගේ හෙන විහත්ය සෝම් පිටින වගේ ඉන්නවනම් මන්නම් කියන්නේ නැද්දකින් එහෙම තැනකටවත් මට යන්න නොලැබේවා. ඊට වැඩිය හොඳයි බාහිර ගගාවට යන්නේ ඒක. උන්ටට බීලා සුදුසා. ඔල් ආතල් එකේ නෙන්නේ. මේක ඊට වැඩිය ඩෝප් එකක් මේකේ තියෙන. භාවනා කරනකොට එන ඩෝපමයින් හෝමෝන් එක එන්නේ භාවනාවෙන්ම තමයි. හැබැයි ඊට ඊට සූදානම් ශරීරයක් තියෙනවා. මම මේ කරන්නේ බුද්ධ ආදී උත්තරපෙන් ට්‍රාන්ස්ලාගේ වැඩක් කරපු වැඩක්. මට යම් යම් ප්‍රතිඵල ලැබිලා තියෙනවා. මොනවා වුණත් මම මේක කරගෙන යනවා කියන ඒ ඒ මයින්ඩ් සෙට් එක ඒ ප්‍රිපෙයාර්ඩ් මයින්ඩ් එක ඒක අද මුළු භාවනා ලෝකෙමයි අධ්‍යාපන ශාස්ත්‍රයේ හරියට කතා කරනවා වැඩිහිට පෙළඹෙන මයින්ඩ් සෙට් එක ලෑස්තිලා තියෙන මොකේදද කියන එක. ඉතින් ඒකට නෙවෙයි අද අධ්‍යාපන ක්‍රමයේ තියෙන තෝ මේක ඉගෙන ගන්න ඒකල පාස් වෙයි පාස් වුණාට පස්සේ ඕන දෙයක් දෙන්නම්. උන්ට ඕන දේ නුගන්නන්නේ. අපි ගෙනාවු කර්මානුරූපෝ යන දෙයකට ඉඩ දීලා නැහැනේ. භාවනාවේ එහෙම නැහැ. දැන් මේ විදියට කෙරුවොත් විතරක් තමයි විනාඩි මම හිතන්නේ 45ක් විතර අරගෙන මේ ටිකටම කියන්නේ. මේ විදිහට කෙරුවොත් විතරක් බුදුරජාණන් සඳහන් කළ තියෙනවා ග්‍රාම සංඥාව දුරවන් කරන්න, අරඤ්‍ය සංඥාව දුරවන් කරන්න ගත්ත මේ පටවි සංඥාව ක්‍රමයෙන් ගෙවිලා යන්න පටන් ගන්නවා. ඒකට කනගාටු වෙන්න එපා. ඒකට සාදුට්ඨපන සත්‍ය කරගන්න එපා. මේ අන්තම් අඩේට ගත් එකත් ඔන්න ඒකත් ගතලා ගියා කියලා සාදුට්ඨපන සත්‍ය කරගන්න එපා. එයා එතකොට ආකාසානං ඡායතනෙන් ආකාශය වගේ දෙයකින් අර අඩවි සංඥා ප්‍රතිස්ථාපනය කරනවා. ඉතින් මෙවුවා වම්පුංචිකායේ පොත කියවනකොට නැත්තම් ඒ ත්‍රිපිටකගෙන මම හිතුවේ මේක සමත කරන අයට විතරයි මේක තියෙන්නේ. ඕවා අපිට අදාළ නැහැ නේ කියලා තමයි කියන්නේ. දැන් බුදුහාමුදුරේ මොන මොන ක්‍රම වලට මේක කියලා දෙනවද කියලා බලන්න. ඔය පොට්ටපාද සූත්‍රයේ බුදුජාන විශ්වය පොට්ටපාදයි අතර දීර්ඝ සාකච්ඡා කරන ජවනිකා තුනක් තියෙනවා. තුනක් කියලා අතරමඟ නතර වෙනවා. ඊට පස්සේ ඒ ඒ සාකච්ඡා වෙන්නේ පොට්ටපාදගේ ආශ්‍රමයමයි. බුදුදහමේ බින්ද වාදමයි. ඊට පස්සේ යාළඟ ඉන්නවා චිත්තහත් සාරිපුත්තු කියලා ගෝලයේ එයා කියනවා පොට්ටපාදට එදා සාකච්ඡා ඉවර කරගන්න බැරි වුණා. අපි යම් ආයතනයක් සරුවචන් වහන්සේ ළඟට මොකද හොඳ ලස්සන පෙළ හැදිලාගෙන ආවයි කියලා. ඊට පස්සේ ගිහිල්ලා කතා කරගෙන ඉන්න ගමන් පොට්ටපාදය බුදුජානක වහන්සේ අතර සාකච්ඡා වෙද්දී අර චිත්තහත් සාරිපුත්ත අසරමං වෙලා අතරමැදි වෙලා කියනවා ස්වාමීන් වහන්සේ ඔය කියන එක දැන් මේ ආකාසානං ඡායතන වගේ කියන ඔබ ආත්මයක්ද කියලා අහනවා. ඒකට අහනවා බුදුරජාණන් වහන්සේ පොට්ට සිතාත් සාරිපුත්ත ඔබ ආත්මය කියන්නේ මොකේද කියලා. ඒකට යා කියනවා මේ ඕලාරික අත්පටිලාභය. ආහාර කැම වීම කන්න මේ දෙතිස් කුණ පෙන් සැදිච්ච මේ ඕලාරික ශරීරය තමයි මම කියන්නේ ආත්මය. ඒකට බුදුරජාණන් කියනවා ඒකනම් නෙවෙයි මේ කියන්නේ. ඒකට මේක සම්බන්ධ කරන්න බෑ කියලා. ඒකට කියනවා නෑ ස්වාමීන් වහන්සේ එහෙමනම් මට වැරදුනා. අපි මේ ඕලාගේ අත්පත්ලාභ වෙනකොට රූපී අත්පත්ලාභය කියලා එකක් තියෙනවා. ඒ රූපී අත්පත්ලාභය කියලා කියන්නේ හිත තියෙන කෙලින්ම කර්මුණේ විතරමයි. කිවල් දොරවල් මතක නෑ, ගෑන් දොරව මතක නෑ, රත්තරන් දීමුණු මතක නෑ. අරමුණේ මිහිත තියෙනවා. ඒකට කියන්නේ සම්බංග පච්චංග සමන්නාගතං රූපගතං ආත්මේ රූපගතයි කියලා. මේ සාමාන්‍ය අපේ විවහාර භාෂාවෙන් කියන්නේ ධානයකට සමවැදෙලා ඉන්න වෙලාව. යාට කොහොමඩක්වත් අතීතය අනාගතයට යන්න බෑ ගියොත් ධානය කැඩෙනවා. කෙවල් දොර ගැන කතා කරුවොත් ධානය කැඩෙනවා. එයා ඉන්නේ ඒ රූපගත. නැත්නම් රූපී ආත්මික. රූපී ආත්මය කියලා මේ පොතේ මේ තියෙන චුලසුඤ්ඤත සූත්‍රය සඳහන් කරන්නේ ඇවිදිනකොට මුළු හදින්ම පටවි ධාතුවේ තමයි හිත තියෙන්නේ. සමවැදිච්ච ධානයක් නොවුනට එහෙම ඉන්නවනම් එයාට කවදාකවත් ඒ මොහොතේ ගෙවල් දොරවල් පිළිබඳව හරක බාහන පිළිබඳව රත්තරන් මිනිමුතු පිළිබඳව ගෑනුණියන්ගේ මඟුල් කතා කරන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. මේ කියන්නේ කඹේ ඇවිදිනවා වගේ වැඩක් නෙවෙයි. එතකොට පුදුරයන්ස කියනවා නෑ රූප ලෝකයකත් ওই කියන විදිහ එක සම්බන්ධ කරන්න බෑ කියලා. එතකොට කියනවා එහෙමනම් ස්වාමීන් වහන්සේ අරූපී ලෝකෙද කියන්නේ කියලා අහනවා. මොකද්ද මරපිඩෝ කියලා සඳහන්. මේක සංඥාමයක්. මේ සංඥාවක් විතරයි තියෙන්නේ. ඒත් බෑ කියලා බුදුන්සේ කතා කරා. ඒතකොට චිත්තත් සාරිපුත්ත ලස්සන ලස්සන න්‍යාය ධර්මයක් පෙන්නනවා. යම් කිසි කෙනෙක් ස්වාමීන් වහන්සේ ජීවත් වෙන්නේ මේ කාම ලෝකේ නම් නැත්තම් රූපී අත්ත මේ ඕලාරික අත්පටිලාභේ නම් මට කවදාක රූපී අත්පටිලාභයකට යන්න බෑ. ඒක අතහරින්නම ඕනේ. ඒ වගේම අරූපී අත්පත්ලාභයත් යාට වළංගු නැහැ. මොකද යා ජෙලි ඇලි ගලි වාසය කරන්නේ කාම ලෝකෙමනේ. මොකේද මේ ආමිෂ ලෝකේ. යම් හේකින් ඊගේ අතෑරලා චිති කාලයකට හෝ අරමුණකට හිත දාලා ඒ අරමුණේම හිත මේ කියන විදිහට චිත්තම් පක්ඛන්දති පසීදති සම්තික්කති අධිමුච්චති කියන විදිහට ගියා නම් එයා දන්නවා මගේ හිතේ තියෙන දැන් අසවල් අරමුණ අසවල් ආලම්බනේ ආලම්බන කියන්නේ එල්ලිලා ඉන්න දේ එයාට බෑ ඒකට කාම ලෝක ගැන හිතන්න එයාට බෑ ඒකට අරූපී ලෝක ගැන හිතන්න ඒක නිසා යම් කිසි කෙනෙක් අරූපී ලෝකෙක මට්ටමට හිත ගියොත් එයාට කාම ලෝකයෙන් එයාට සම්බන්ධයක් නෑ සම්පූර්ණ දෙක එක්ස්ක්ලූසිව්ලි ඩිෆරන්ට් අරූපී ලෝකෙත් බෑ යා එතකොට මෙයා දන්නවනම් මේක තව රිෆයින් කරන්න පුළුවන් තව පිරිසුදු කරන්න පුළුවන් කියලා කාම ලෝකයෙන් අතහැරලා මේ පැවිදි වෙනවා හරි මේ වගේ වැඩකට එනවා ඊට පස්සේ අයින් කිරීම සඳහා අරමුණක හිත පවත්වන ඊට පස්සේ අරමුණත් ගෙවෙනකම්ම බලන්නේ එතකොට ඉන්නේ සූක්ෂම රූප ලෝකයක නැත්නම් අරූපී ලෝකයක එතෙන්ද ගියොත් ආය රූප ලෝකයට ප්‍රේම කෙරුවොත් මේක කඩලා යනවා කාම ලෝකයට සම්බන්ධයක් වුණොත් මේක කඩලා යනවා හරි ලස්සන බුදුරජාණන්සේ එහෙම මේක اگේ කරනවා. ඉතින් දැන් මෙතනදී බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ පටවි ධාතුව නැත්නම් පටවි ලෝකය නැත්නම් පටවිය සම්බන්ධ කරගෙන නැත්නම් සක්මණේම හිත රඳවගෙන දත්ම දිනකොට ඒකේ හිත රඳවගෙන බත් කනකොට ඒකේ හිත රඳවගෙන පියක් ඇත්තක් අතට ගන්නකොට ඒ ඒ පටවි ධාතුවේ හිත රඳවගෙන ගත කරනවා නම් මේකම බොහෝ වේලා කෙරුවොත් සක්මණ ඉබේම සක්මන නිකන් අනායාසයෙන් සිදුවෙනා වගේ තැනකට යන්න පටන් ගන්නවා. නිකන් පොළොව උඩ ඇවිදිනවා වගේ. සක්මනක් වෙනම සද්දත් ඇහෙනවා. කැඩෙන්නේ නැහැ. සක්මන වෙනම රූපත් පේනවා. සක්මන කැඩෙන්නේ නැහැ. සක්මන වෙනම ඇඟේපතේ වේදනක් දැනෙනවා. කැඩෙන්නේ නැහැ. සක්මන ඕටෝ පයිලට් මෝඩ් එකට යනවා. ඒක සාමාන්‍ය විනාඩි 35 40 කරනකොට එනමයි. සාමාන්‍ය විනාඩියෙන් දෙකේ වුණත් එනවා. එතකොට යාට හිතා ගන්න බෑ ඉස්සෙල්නම් මොනවාරි දැක්කොත් මොනවාරි ඇහුනොත් මොනවාරි වේදනාවක් දැන්නොත් මේ සතිය ගන්නවා ලක්ෂණ ගන්නවා කියලා කියන දෙන්නේ එතකොට නිකන් මේ ඔර්ලොසු බට්ටෙක් පැද්දෙනා වගේ ෂෝක් එකට සක්මන සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඊයේත් මතක් කරපු වගේ සක්මන තියෙන හැම වෙලාවෙදීම තේරෙනවා මේ මේ ඇවිදින ගමනේ පටවි ධාතුව කියලා කියන්නේ මේ කරත්ත රෝදයක් පෙරලෙනකොට කරත්ත රෝදේ කොච්චර පොඩි ප්‍රදේශයක්ද පොළවේ වදින්නේ අනික මුළු රෝදෙම වදින්නේ එතකොට අපි ඇවිදිනකොට විදුමනම් හැප්පෙන්නේ මුළු ශරීරයේ ඉතුරු කොටස් ඔක්කොම දැනෙන්නේ තේරෙන්නේ ඒක හොයලා බැලුවොත් පේනවා වදින්නේ ඇඟිලි නම් විලුඹ වදින්නේ තේරෙන්නේ නැහැ. ලේ වගේ තේරෙන්නේ නැහැ. ලේ වගේ කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ. මේ මූ ඉන්නවනේ මේ තාලාවේ. නේතුළු. ජීන්සා යමක් තේරෙනවා නම් ඒ තේරෙන දෙයට සාපේක්ෂව සිසු ලෝකෙම අමතක වෙලා යනවා. එතකොට ඒක කාට හරි ඩිඩියුස් කරන්න පුළුවන් නම් ඒ කාට හරි ඒක අනුමාන කරන්න පුළුවන් නම් කාට හරි ණය විපස්සට දාන්න පුළුවන් නම් කියන්න පුළුවන් දැන් දුකක් තියෙනවා නම් දුක කියන අර දැනෙන පුංචිත් විතරයි අනිත් සියලුම කොටස් නිවන් දැකලා ඉවරයි. මුත් ඒක අපිට ගෝචර වෙන්නේ නැහැ අපිට අහු වෙන්නේ නැහැ. අපිට අහු වෙන්නේ අර ඉඳුරන්ට අහු වෙන ටික විතරයි. මේ අහුවීම නිසා ඊතුරු මුළු කයමත් අපිට නොදැනෙනවයි කියන එක හොඳට වෙරිෆයි කරන්න පුළුවන්. එහෙම කරන්න බෑ සක්මන පටන් ගන්නකොට. හොඳට සක්මනේ පොළේ කරලා කරලා පදන් වෙන්න ඕනේ. පදන් වෙලා සක්මන ඉබේම වෙනකොට බලන්න ඕනේ. දැන් මේ මුළු සක්මන කියන නැත්නම් ඇවිදින මේ මනුස්ස රූපේ කොච්චර පොඩ්ඩක්ද මට තේරෙන්නේ. ඒතුළු මුළු ප්‍රදේශෙම තේරෙන්නේ නැහැ කියන එක. ඒක තමයි අපි ඔය මේ ඒකාරෝ දෙවෙනි වීඩියෝ එකේ හදලා පෙන්නේ. ලාල් පෙන්නන්නේ නැහැ ඊර්ෂියාවට. මං කිව්වා ඒක ලෑස්ති කරපන් කියලා. ඒතර පේනවා අපි චක්‍රයක් ඇඳලා වේකාගණිතයේ ස්පර්ශකය කියලා එකක් අදිනවනේ. ස්පර්ශකේ එක එක ඩොට් එක විතරනේ පරිදි අල්ලන්නේ. ඒ වගේ මේ කැරගෙන රෝදේ එක චිත්තක්ෂණයක විතරයි එක අංශුවක් විතරයි පොළේ වදින්නේ. ඒකට පිහිටෙන් සිසු ලෝකෙම තේරෙන්නේ නැහැ කියන්නේ. ඉතින් මේක කවුද සමාදන් වෙන්නේ? මේ කවුද මේකද චිත්තම් පක්ඛන්දති පහීදති සම්තිත්තති අදිමුච්චති කියන එක මේකට මානසිකාරය යොදාගෙන භාවනා සක්මන් කරනවා නම් අපි ඉස්සල පෙට්ටිය දැනෙන දේවල් බල බලන්නේ. දැන් නොදැනෙන දේ බලන පරපතර සක්මන්ට ගියා නම් අපි හුස්ම ගන්නවා කියලා කියනකොට වායෝ දහතුවේ හුස්ම කැන්දොත් මේ බෙල් ෂේප් කර්ව් එක කොච්චර පොඩ්ඩද දැනෙන්නේ කියලා බලද්දි ඉස්සර කොටස දැනෙන්නේත් නැහැ ඉවර වෙන කොටස දැනෙන්නේත් නැහැ. හුස්මම දිගට බලන්න යනකොට අර මැද තියෙන දැනුමත් එnde එnde එnde එnde අඩු වෙනවා. ඒකට අපි වාර්තා කරනවා හුස්ම නොදෙනී කියයි කියන තරමට. එහෙනම් මැරෙන්න බෑ. වෙන ඔක්සිජන් සිලින්ඩර් ගෙනත් තියාගන්න එපා. එහෙම ග්ලූකෝස් කිඩිත් තියාගන්න එපා. કૃතිම ශෝෂණය දෙන්න එපා. නෑ හුස්ම තියෙනවා දැනෙන්නේ නැති මට්ටමට යනවා. ඉතින් ඒක බුදුරජාන් වහන්සේ දකින්ද සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පිරුවනේ. මේ දන්න දේ පොඩ්ඩියක් නිසා මෙච්චර ප්‍රදේශයකින් උඹ නිදහස් වෙනවා කියලා අපිට පේන්නේම නෙමෙයි මේ මල වුණු පිට්ටක් විතර ගන්න ගන්නකට මුළු ලෝකෙම මට නැති උනායි කියලා අපි මේ කතරගම දෙයියන්ට පොල් ගහන්න යනවා. ඉන්නේ ඇති කිරීම තමයි ක්ෂය කිරීම තමයි වැය කිරීම තමයි Nirodhe තමයි බුදුරජාණන්සේ පෙන්වන්න දෙන්නේ. අපි බලන්නේ සම් මේ සමුදේ පැත්ත විතරයි. ඉතින් වෙනස ඇති වෙන්න බුදුජානක කියනවා මේ දැනෙන පටවි ධාතුවත් ඉවර වෙලා නැත්නම් ඒක ගෙවන් ගියාට පස්සේ ඉතුරු වෙන ආකාශ ධාතුව. ආකාශ ධාතුව කියන්නේ පටවි ධාතුවේ අභාවය. පටවි ධාතුව කියන්නේ ආස්තික ප්‍රඥප්තිය, ආකාශ ධාතුව කියන්නේ නාස්තික ප්‍රඥප්තිය. ඒක මේ මෑතකදී ෆිසික්ස් වල ඉගැන්වුවේ මේ මැටර් කියලා කියන්නේ ත්‍රිමාන රූපේ තියෙන මේ මැටර් එක විතරයි අයිසෙක් නිව්ටන්ට අහුනේ. දැන් ඒක තමයි ගුරුත්වාකර්ෂණය දැනගෙන ස්පෙસિෆික් ග්‍රැවිටි එකක් පෙන්වන විශිෂ්ට ගුරුත්වය දාගෙන හිටියේ. මොකද විදිහේ ඉදිරියට යනකොට ඇටොමික් සබ් ඇටොමික් පාටිකල්ස් වල එහෙම මැටර් එකක් ගන්න බෑ. එහෙම මොනක්වත් නැහැ අතට අහු වෙන දෙයක් නැහැ. ඒකට ඒකට මොකද වෙන්නේ විශිෂ්ට ගුරුත්වයට අදාළ නැහැ. ඒකට ඇටොමික් වේට් එක අදාළ නැහැ. එතකොට ඕනම දෙයක් පුංචිම කොටසකට කඩාගෙන යනකොට ඒක අභාවයටපත් වෙනවා. මේ රිත්තක් වෙනකොට ගුලියක් වෙනකොට ඒවට අපි කියනවා මේ සංකත මේ සම්පති ගණේ කිච්ච ගණේ ආරම්භන ගණේ ඝණයක් වුණාට පස්සේ තමයි ඒකේ උස දිග පළල මනින්න පුළුවන් වෙන්නේ. නමුත් කඩාන කඩාන කඩාන කඩාන පුංචියකට ගියාම ඒක තියෙනව නැහැ කියලා හොයාගන්න බෑ. ඒකට two speed එක්ස්පෙරිමන්ට් එකේ පෙන්නනවා ඒ අංශු වැඩ කරන්නේ තරලයක ආකාරයෙන් මැටර් එක වැඩ කරන්නේ ගුරුත්වාකර්ෂණයට ලක් වෙලා මේක තමයි බුදුරජාණන් වහන්සේ දා දැක්කේ මේ කාම ලෝකයයි රූප ලෝකයයි අරූප ලෝකයයි කියලා. කාම ලෝකයේදී සියල්ලම ඝන බහලයි. අම්මා කිව්වොත් අම්මම තමයි. ආයෙ වෙනස් කරන්න බෑ. මේකේ මේ ජීවිතේ අම්මා වෙච්ච ඉරටි කුරෙක් කූඹියක්වත් නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. දැන් ඉන්න අම්මා බදාගෙන ඉබගෙන ආලිංගන කර කර වැන්දට ගිය ආත්මේ අම්මා කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ. අනික හාමුදුරුවෝ කෙනෙක් කියනවා තාත්තා මැරිලා මේ දාන දෙනවනේ. දාන දෙනකොට කුකුලෝ කප්පලා මාළු මරලා සත්තු මරලා දාන දෙනවනේ. ඒ කියන්නේ තාත්තම ගිහිල්ලා කුකුලෙක් වෙලා ඉපදිලා තුන් මාස දාන වෙනකොට කපනවනේ. ගොයිල chicken. මේ ආත්ම මැරිච්ච තාත්තට බින්දෙන්න කපන කුකුලා අමාරට තාත්තා වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ අපිට අම්මා තාත්තා වෙච්ච නැති කවුරුවක්වත් නැහැ. ඉතින් අපි කිව්වොත් එහෙම ඔය දැන් ඉන්න අම්මටම බදාගෙන ඉන්න බෑ කොයි අම්මත් කරගනින් කියලා කිය අම්මේ මේ මාතෘ දෙනියතවත් නැද්ද අඩු ගානේ ඔබ වහන්සේට මේ මහා භාවනා කතා කරනවා. ඉතින් තියනවා තමයි කොයි අම්මත් අම්මා තමයි. අපි මේ ජීවිතේ කහුවෙලා තියෙන අහුවෙලා බලන්න. ඔය අම්මලා තාත්තලාට අපි ජාතක උනේ ඕනකමකටද නෑ අපි unwanted children. ඒක වේස්ට් එක හොඳටම පිළියරන් තියෙන්නේ. අම්මලා තාත්තලා මේ මට පුතෙක් හම්බෙන් කියලා රමණේ කරනව නෙවෙයි. මේ හම්බෙච්ච කපුතෙක් උනත් බාර ගන්නවා කෙල්ලෙක් උනත් බාර. ඊට පස්සේ නා ඉහි වුණේ තියාන අම්බ අම්බේ ඉතින් ඈ නැද්ද වන් ආයි. මට මේවා ගියේ දැහැගේ මට මේ දරුණ තියෙනවා. මෙව්වා කියලා කියනවා බුදුරජාණන්සේ ලස්සනට ඒව වැඩි බණ වලට කියන්නේ බණ වලට කියන්නේ දෙමව්පියෝ කියන්නේ ආදි මේ මොකද පූර්ව ආචාර්යවරු මෙහෙම කරපන් මෙහෙම කරපන් කියලා තමයි කියන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ කියනවා තෝගේ අම්මටයි අප්පටයි වෛර කරන්න බැරි නම් තොට කවදාකවත් නිවන් දකින්න බෑ කියලා. ඒක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා. අම්මට අප්පට වෛර කරන්න බැරි කිසි කෙනෙක් මට ගෝලියෙක් වෙන්න විදියක් නැහැ කියලා. මොකද අම්මයි අප්පයි කියන්නේ. තෘෂ්ණාවයි අවිද්‍යාවයි. ওই දෙන්නත් එක ලව් කර කර වැඩේ කරන්න බෑ. ඉතින් ඉතින් පැවිද්දෝ කියන්නේ මේ සමාජ ධර්ම වලට විරුද්ධව ගිය જાතියක්. හැබැයි අපි මේ සාක්‍ය ඇතුව කතා කරා. මේ බැඳීගෙන අපි මේ නටන නැටිල්ලේ දවසේ පැය කීයක්? අවුරුද්ද මාස කීයක්? සුමානේ පැය ගණන් කීයක්? අපි මෙව්වට කපුරුනද කියලා බලන්න මරණින් එහාට මොකක්වත්ම නැහැ. ඉතින් මේ හම්බෙච්ච වෙලාවේ බුද්ධෝත්පාද කාලයක් හම්බෙලා manussත්ත්ව ප්‍රතිලාභයක් හම්බෙලා ක්ෂණ සම්පත්තිය හම්බෙලා සද්ධර්ම ශ්‍රවණිය හම්බෙලා සත්පුරුෂ සංජීවණිය හම්බෙලා පැවිදි වෙන්නත් පුළුවන්කම තියෙද්දී අපි මේ මේ ජීවිතේ මේ ඉපදුනාට පස්සේ හම්බෙච්ච මේ සම්බන්ධතාවත් එක්ක ඇති කරගෙන තියෙන මේ අනවශ්‍ය බැඳීම් නිසා අපිට අපේ සුභ අභිවෘද්ධිය බලන්න අත්කුසලයේ බලන්න අත්සිද්ධිය බලන්න වෙලාවක් නැහැ බැලුවොත් ඒකට කියන්නේ ආත්මාර්ථකාමී කියලා. මේ තනියම නිවන් දකින්න හදනවා බෑ කියලා. මගේ පවුලේ ඔක්කොම මට බයින්නේ. මම සම්පූර්ණ නිදහස අධ්‍යාපනයෙන් තමයි විශ්වවිද්‍යාලයේ පශ්චාත්තුපය දක්වා ගියේ. තෝ වගේ මේ රටේ සල්ලි හම්බ කරන සල්ලි වලින් වැඩ කරපේක රටට වැඩ කරතියි. මොනවද මේ කරන්නේ කැලේ ඉඳලා තනියම ඉඳගෙන ධර්මණ්ඩිය ගොතාන ගල්ලෙනකට වෙලා ඉන්න එක ඉතින් මං කරු බලලා පුළුවන් නැවිලා කරපල්ලකෝ මේකත් ඔය දෙල්ලමක් නෙමෙයි කැලේකට වෙලා ධර්මණ්ඩි ගෝතාරි ඉන්නවයි කියන එක. බැචාලා තේරෙබ්බයි. මොකද මේගොල්ලෝ හිතන විදිහට මේ යමක් කරනවා කියලා කියන්නේ මේ කාමයේ අතුරුන එක තමයි. ආමිෂේම තමයි. ඉතින් අපිටත් ඒ දෙවැත්තම බලපානවානේ. පොඩ්ඩක් කල්පනා කරන්ඩ මේ දැනි දැනි තිබුණු ආකාශ පටවි ධාතුව ක්‍රමයෙන් ගෙවිලා යන හැටි ඔච්චරම අමාරු නෑනේ මේක. ඒක අපේ ලොකු ස්වාමීන් කියන්නේ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍ය මැවීම. අද්‍රව්‍යයෙන් ද්‍රව්‍ය මැවීම හුස්ම ගෙවිලා ගිහලා ආයෙ හුස්ම ආයෙ එන්න පටන් ගන්නවා. ආයෙ නැති වෙනවා ආයෙ එන්න පටන් අර ගන්නවා. එතකොට අපිට හුස්ම ඇත කියනවද නැත කියනවද කියන එක කියා ගන්න බෑ. ඉතින් ඒ නිසා මේ හුස්ම තිබුණු තැන හුස්ම වෙනුවට තියෙන අවකාශය බලන එක. ඒක කඨින භාවනාවද කියන්නේ කටිනුක් ගහටම අවකාශය. පඨවි ධාතුව කියලා මේ බටපත වගේ රවුම් මැටි වලින් හදාගත්ත දෙයක් බලාගෙන ඒකම බලාගෙන තමයි අපි උග්ඝාණ නිමිත්ත ප්‍රතිභාග නිමිත්ත ගන්නෙ. අන්තිමට ඒකේ ධ්‍යාන භාවනාවට හතරෙන් දිහාට ආවට පස්සේ මේ වෙනකොට හිස්තනක් නම් තියෙන්නේ. අවකාශයක් නම් තියෙන්නේ. ඒක අරමුණු කරනවා. ඒක තමයි ආකාසානං ඡායතන කියන්නේ. දැන් විපස්සනා කරනකොට අපිට තියෙනවා හොඳට පොළවේ හැපි හැපි ගිය කකුල එන්නේ එන්නේ එන්නේ එන්නේ අපිට ඉබේ සිද්ධ වෙනවා වගේ තියෙනවා. මා ගොරෝසුට වෙලිච්ච ආස්වාද ප්‍රසආස ක්‍රමයෙන් ගිවිලා යන පටන් ගන්නවා. ඉතින් අන්න ඒකට හිත පසීදති පක්ඛන්දති අදිමුච්ඡති චිත්තති කියන එකට කරන්න බෑ කාය ආසාව තියෙන කෙනා. ජීවිත ආසාව තියෙන කෙනාට වෙන හුස්ම ටික නැතුව ගියා. එතන මේ ඉඳගත්ත දෙතිස් කුණපේ නැගිටිනකොට නැගී ඉඳන්නේ නැහැ. දැන් ගෙදර ගිහලා මොනව වෙන්නද ඊට පස්සේ? පිටියලා නම් ආවේ ගිහිල්ලා අඩු ගන්න සංඛාරූපේක ඥානෙවත් අරගෙන එන්න. නැත්නම් මේ මොනවද මේ උදයබ්බේ ඥානෙවත් ගිහිල්ලා නේද බම්බුවද කියනවා කියලා හිතන් ගෙදර ගියාම. ওই දෙතිස් කුණපේවත් නැති වුණොත් එහෙම කොහෙද කරන්නේ? එනිසා හි භාවනා කරනකොටත් බලන කැලී ටික ඔක්කොම සෙට් එකම තියෙනවා කියන්නේ. ඉතින් කොහෙද පටවි ධාතු අවකාශ ධාතුවක් වෙන්නේ? ඉතින් ඒවා ලියන්නේ කමඨාන වාර්තාවල අකරතැබ්බයක් විදියට. බුදුජානනාංශ කියනවා අකරතැබ්බයක් විදියට කියන්නේ චිත්තම් පක්ඛන්දති. ඒකට ලෑස්ති වෙලා ඵලයක් මොකට බය ගන්න. පසීදති අනේ මට මේ ජීවිතේදීම මේ කියන අවකාශ ධාතුව දැක ගන්න පුළුවන් වුණා පටවි ධාතුව ගෙවම් කර ගන්න පුළුවන් වුණා සම්තිත්‍ත්‍ති කලබල වෙන්න එපා හිත කලකොල කරගන්න එපා ශ්‍රද්ධාව නැති කරගන්න එපා අධිමුච්ඡති ඒකට මට හැඩ ගැහෙන්න පුළුවන්. මේ කියන්නේ ලෝකයේ කියන කිසිම කෙලෙසක් හිතේ නැහැ. ඉතින් ඒක දන්න පිළිසකට බණ කියන්න ගියාම ටිකක් ක්ලේශයක් තියෙනවා. ඔය කවදාවත් අත්දකලා නැති මොනක්වත් කරපු නැති කෙනෙකුට කිව්වොත් කියාවේ මේ গুপ্ত ධර්ම ගන්නන්න හදනවා. එනතන් ගූඪ ධර්ම ගන්නන්න හදනවා. එහෙම කොහොමද වෙන්නේ කියලා. ඒක තමයි ඔය ක්වොන්ටම් ෆිසික්ස් වල මේ දේවල් හැම එකක්ම අද්‍රව්‍යයක් වාටපත් වෙනවා කියන්නේ මැටර් ඇන්ටි මැටර් කියන එකක් මේගොල්ලෝ හොයාගත්තා. හැම ද්‍රව්‍යයකටම හේව නැල්ලක් තියෙනවා. ඊට පස්සේ ඩාර්ක් මැටර් කියලා එකක් තියා තුන්වෙනියට හොයාගත්තා. ඒක කිසිම උපකරණයකට අහු වෙන්නේ නැහැ. ඩාර්ක් මැටර් තමයි මේ කියන මුළු වොලියුම් එකෙන් 70ක් 26ක් ඩාර්ක් මැටර් 104ටත් අඩුයි මේ ලෝකේ මැටර් කියන එක. එහෙම නැත්නම් ද්‍රව්‍ය කියන. ඒකට නෙමෙයි අපි රණ්ඩු සරුවල් කරන්නේ මේකේ මේ රාග දෝෂ මොහ ඔක්කොම ඇති කරන්නේ. මේ දේශ සීමා අරගල හදාගෙන තියෙන්නේ. ඉදන් නඩු කියාගෙන අයියලා නංගිලා අක්කලමයි හිට ගහ ගන්නවනේ. නමුත් මේ පේන්න තියෙන මේ 104 මේ නටනව වෙනුවට ඒ වෙනුවට තියෙන ඩාර්ක් මැටර් ඇන්ටි මැටර් කියන දේවල් වලට ගියාම ඒ ලංකාවේ අර ඉන්න ක්වොන්ටම් ෆිසික්ස් ගැන වීඩියෝ හදන එක්කෙනෙක් කියනවා ඒක තේරුම් කරන්න කියලා ඒක හොයාගත්ත කීප දෙනෙක් සියදී නසාගෙන. ඒගොල්ලන්ට පෙන්වන්න බෑනේ දෙයයන්න්ත ඊට පස්සේ. ඊගොල්ලන්ට පෙන්වන්න බෑනේ හොයාගත්ත මමයා. නිසා හොඳටම ක්වොන්ටම් ෆිසික්ස් දැනගන්නකොට ඒක ඩෙට්‍රිමෙන්ටල් එකට කියන්නේ ඥාන විභාගීය සියදී නසා ගැනීම. epistemological suicide. එනිසා මේක ලේසි නෑ. ඒකයි කියන්නේ පටන් ගන්නකොටම කාය ජීවිත අපේක්ෂාව තියාගන්න එපා. පුළුවන් තරම් ඒවට යනකොට කාය ජීවිත নিরপেক্ষව කරගෙන යන්න අර වගේ හෙලෙත්තාඩු වෙනකොට මතක තියාගන්න මගේ ජීවිතේ බුදුහාමරණ පූජා කරලා තියෙන්නේ. මගේ ජීවිතේ ධර්මයට පූජා කරලා තියෙන්නේ. මගේ ජීවිතේ සංඝයාට පූජා කරලා තියෙන්නේ. මම සීලක ඉන්නේ. එහෙම නැති වුණොත් යකා ගැහුවෝගේ තමයි වෙන්නේ. මොකද ඔය කියන විදිහට ග්‍රාම සංඥාව අයින් කරලා අරඤ්‍ය සංඥාව අයින් කරලා පටිවි සංඥාව අයින් කරලා ආකාශ ධාතුවට යන්න මේ රෙසිඩෙන්ෂල් රිට්‍රීට් එකට එච්චර වෙලා යන්නේ නැහැ. අන්න ඒ විදිහේ චිත්තම් පක්ඛන්දති පසීදති සම්පිට්ඨති අදිමුච්ඡති කියන එකට ලෑස්ති මනස නැත්තම් ඉතින් රැතිස්සේ මෙනින් දැන් නැතු වෙන්නේ ඉඳ තියෙන. ඔය heart attack එකේම තියෙන කක් කියනනම් දිවයට තියාගන්න අර TNT පෙත්ත. නැත්නම් ගාවොත් එමි ඉවරයි. ඒක නිසා මතක තියාගන්න ලෝකේ ඉන්න ජනතාවෙන් 103ක්වත් නැහැ බුද්ධ ආගම ආනුගමනය කරන කට්ටිය. ඒගොල්ලෝ හරි කැමති වෙන දෙයයන්ාන්ත කෙනෙක් ඉන්නවා දකින්න. උන්ද බලා ගන්න නැතයි. බුද්ධ ජනසගේ අපිටම වැඩේ බාර දීලා නැහනේ. ඔය මහායාන බුද්ධාම ඔක්කොම ගත්තාම නම් 150ක් විතර ලෝකේ ඉන්නවා. නමුත් වැඩ කරන පිස මොකද ඒකට මයින්ඩ්සෙට් එක හැදුනට පස්සේ අපි මේ යන ගමනේ තියෙන්නේ සම්පූර්ණ ක්ෂය වීමක් නේ. සම්පූර්ණ වැය වීමක් නේ. සම්පූර්ණ නිරුද්ධ වීමක් නේ. අන්නේ ක්ෂය වීමට වැය වීමට නිරුද්ධ වීමට ප්‍රතිනිසජ්ජනේට චිත්තම් පක්කන්න පක්ගන්න අක්ඛන්දති අසීදති සම්තිත්‍ත්‍ති අධිමුච්ඡති කියන මේ මයින්ඩ් සෙට් එක තමයි මේ ගමනේදී අපිට මේ ලැබෙන භාවනාදී ලැබෙන හැම දෙයක්ම ඒකට අවශ්‍ය අර්ථකථනය දෙන්න පුළුවන් වෙන්නේ අර ආරම්භක ශේෂයේදී අපිට තියෙන්න ඕනේ මෙන්න මේකට සුදුසු මනසක්. ඒක මනින්ද එයාටත් බෑ බුදුහාමුදුරුවෝ හිටියනම් බුදුහාමුදුරන්න පුළුවන් ආශයන්සේ ඥාන තියෙන නිසා දැන් ඉන්න ගුරුවරු කාටවත් කියන්න බෑ. මේ මූණෙන් කිය හැකි එන ගාත සෝම් පිටින වගේ තියාගෙන ඉන්නවනම් ඌට හරියන්නේ නෑ. ඈදේ හරියන්නේ නෑ. ඒක ඈත තියා කිය හැකි. ඒත් එන ඕනෙම දෙයකට අපි සූදානම් සෙත් සිඳෙනවා ගොඩමෝ දානම් කියන ගියානම් අන්න භාවනාව හරියනවා. ඒකෙන් අද දවසේ ධර්ම දේශනාව නැතර කරනවා. සීල දිනාට තමයි මේ කරන වැඩේ ඒ ප්‍රසන්න මනසෙන් කරගෙන යන්න ශක්තිය දහිතේ බලය පිණිස අද ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවට කරනවා ශිරු දිනාට සනසි මුදා වේවා කියලා